මේ මාස ගණනක් කතා කළේ සම්මචක්ක සූත්‍රයේ යන කරුණු පිළිබඳව. ඒ කිරීමට හේතු වූයේ මෙතන තුන් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ මේ කවස්ථාවලදී භික්ෂුන් වහන්සේට කතා කොට කතා කරපු දෙනවා. මහණෙනි නුඹලාට අරුණකම් දෙන අය නම් නුඹලා කියන දේ අසාගත යුතුයි කියා කලකන අය වෙත්නම් ඒ වගේම නුඹලා කියන දේ පිළිගන්නා නෑ යන ලේ නෑ යන ආදීන් පිටිත්නම් ඔවුන්ට නුඹලා විසින් කළ යුතු උපකාරය නම් ඒ අය චතුරාර්ය සත්‍යෙහි පිහිටවීමයි දැන් ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ එන්නේ චතුරාර්ය සත්‍යයක් චතුරාර්ය සත්‍යය කියන එකෙන් අපට තේනවා. ඒ ඒ සත්‍යයන්ට වඩා උසස් තවත් සත්‍යයන් නැති බව. ඒ සත්‍යය නොඑක ආකාරයෙන් දක්වන්නට පුළුවන්. ඇත්ත කියන ඇත්තයි කියන එක ඒ සම්මුති වශයෙන් සත්‍යයන් තිබෙනවා. පිළිගැනීමේ හැටියට ලෝකයා කලකන හැටියට සත්‍ය වෙන කරුණක්. ඒ වගේම මේ ලෝකයන් ලෝකයා පිළිගන්නා සත්‍යය තවත් සත්‍යය කලා බලන විට අසත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඒ පරමාර්ථ සත්‍යහිලා බලන විට ඒ සම්මුති සත්‍යෙහි සම්මුතියේ සත්‍ය වශයෙන් දක්වන කරුණු පරමාර්ථ සත්‍යෙහිලා සත්‍යය කියන්නට බෑ. පරමාර්ථ සත්‍ය වශයෙන් ඒවා සත්‍ය නෙවෙයි. ඒ සම්මුති පරමාර්ථ කියන මේ දෙයාකා දෙවදෑරුම් වූ සත්‍යයන් ආර්ය සත්‍යීලා බලන විට ඒ වෙනස් වෙන අවස්ථාවක් දැන් අපි එක කාරණයක් ගතහොත් පරමාර්ථ සත්‍ය වශයෙන් කලකන විට අප දන්නවා වේදනා කියලා ධර්මයක් තිබෙනවා. ඒ වේදනාව අනුභවන වශයෙන් දෙවදෑරුම් බව, ඉන්ද්‍රිය වශයෙන් පස්වදෑරුම් බවත් අප ඉගෙන ගන්න. අනුභවන වශයෙන් සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියා තුනක් වන අතර ඉන්ද්‍රිය භේදයෙන් සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක් වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා කියා සත්‍යදයි. ඒ අනුභවන භේදයෙන් හෝ එහෙම නැත්නම් ඉන්ද්‍රිය භේදයෙන් ගන්නා විට ඒ වේදනාවේ කෙනෙක් ලබන්නට කැමති ප්‍රිය කරන මනාපවන වේදනා හැටියට දක්වන්නට පුළුවන් සෝමනස්ස සුඛ නැත්නම් සුඛ සෝමනස්ස කියන මේ දේ. ඒ සුඛය සෝමනස්සය කියන මේවා විඳීම් වශයෙන් ඇතිවවත් ඒකට පරමාර්ථ වශයෙන් විද්‍යමාන වූවත් ආර්ය සත්‍යෙහිලා බලන විට ඒ සියලුම විඳීම් අතුළු කරන්නේ දුකයි කියන නේද? දුක්ඛ සත්‍යහිලා ගන්න. එනිසායි බුදුරජාණන් වහන්සේ යම් කිංචි වේදිතං සබ්බං සං දුක්ඛස් නිති වදාමි යනුවෙන් දේශනා කොට තියෙනවා. යම් තාක් විනිම්බෙත් විනිම්බෙත් නම් ඒ විනීම් සියල්ලම ඒවායේ දුක බව, සෝමනස්ස බව, දුක්ඛ බව, දෝමනස්ස බව, දේක්ෂා බව කියන මෙය කෙසේ වෙතත් ඒ සියල්ලම ඇතුළු වන්නේ දුකයි කියන කොට. දුක්ඛ කියන දේ. ඒ නිසා ඒ ආර්ය සත්‍යය කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කිරීම නිහේතියෙන් කළ හැක්කක් නොවේ. ඒ සඳහා සාමාන්‍ය උත්සාහයකට වඩා බලවත් උත්සාහයක් වීරියක් යෙදිය යුතුයි. ඒ සත්‍යයන් කවරෙක් හෝ යම් කිසි අවස්ථාවකදී ප්‍රත්‍යක්ෂ කළේ නෑ. ඒ අවස්ථාවේදී තමයි තනත්තා මේ බුදුදහම බුදුදහම අනුව පිළිපැද ලැබිය යුතු ප්‍රතිඵල ලැබූ තනත්කයි කියා කිය හැකි බණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ලෝ පහළ දීමෙන් ලෝකයාට ලැබුණු ප්‍රධාන කාරණය හැටියට සැලකිය යුතු වන්නේ මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ දේශනාව. ඒ නිසා තමයි අර සීහ සූත්‍රය කියන සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළනවා උන්වහන්සේ ලෝකෙහි පහළ වෙලා ඒ දුකත් දුක ඇතිවීමේ හේතුවත් නිවනත් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරපු තුරු දෙවිවරු අතර බොහොම සැප විඳින මහේශාක්‍ය දෙවිවරු විමන් වල වාසය කරන පිළිවරු ඒ අය බොහෝම උදම් වී සිටියා ප්‍රීති වී සිටියා තමා ලබන් තම තමන් ලබා පිළෙන මේ සැපය පිළිබඳ ඒ සැපයට විදුකම ඇති කරගෙන හරියට සිතාගෙන සිටියේ තුමු නොමරෙන්න වුන් ලෙස ඒ විදිහට ඒ සැපිරි ඇලී සිටියි බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ දේශනා කළ විට ඔවුන්ට වැටහීම ඇති වුණා. අහෝ අප මෙතෙක් කල මේ අනිත්‍ය වූ දෙයක් නිට්ටයයි කියා කලකාගෙන සිටියා නොවේද? දුක් වූ දෙයක් සැපයයි කියා කලකාගෙන සිටියා නොවේද? අනාත්ම වූ දෙයක් ආත්මයයි කියා කලකාගෙන සිටියා නොවේද කියා ඔවුන් භයයට සන්ත්‍රාසයට පත් වෙන බව බුදුරජාණන් වහන්සේ සිහිය සූත්‍රයේදී දේශනා කළා. ඒ නිසා ඝන ඇසීම් වස්තු දේශනාවකට සවන් දීමක්. ඒ සවන් දීමෙන් අප ලබාගත යුතු දැනුමක් තිබෙනවා ධර්මයේ පිළිබඳ. දැනීමක් ලබනවා. ඒ දැනීම අතර උසස්ම ප්‍රධානම දැනීමෙන් කියා කිය යුතු වන්නේ මේ චතුරාර්ය සත්‍යයේ පිළිබඳව ඇති කරගන්න දැනීම. ඒ දැනීම සුතමේ ඥානයේ වශයෙන් උපදවා ගන්නවා. දැනීම සුතමේ ඥානයේ වශයෙන් අපා දැන ගැනීම. ඒ අපා දැන ගැනීම නිසා එතෙක් Taman නොදැන සිටි කරුණ දැනගන්නවා. ඒ දැන ගැනීම නුවණ ඇතිවීමට කාරණය වෙනවා. ඒ නිසා එසේ ඇසා අසා ඇසීම නිසා ඇති කරගන්නා ඒ නුවණ තමයි සෝතාවධාමී ප්‍රඥා සුතමේ ඥානක්. ඒ ඥානය තෝරන කරනවා සුතමේ ඥානය නැතිව නැතිව කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ කටයුතු හරි හැටියට සිදු කරන්නට බැරි වෙනවා. යටත් පිරිසෙන් අඩු ගන්න හරි විදිහට දිනක් කරන්නට ඒ දැනීම උන කර. දිනක් දිනක් කියනකොට අපි දන්නවනේ දන් දීම දිනක්, සීල රැකීම දිනක්, භාවනා කිරීම දිනක්, වතාවත් කිරීම දිනක්, දින් දීම දිනක්, දින අනුමෝදන් වීම දිනක්, ධන කීම දිනක් බණ ඇසීම පිනක් ඔයාදි වශයෙන් අපි පිණී කියා සැලකෙන ඒවා තිබෙනවා. ඊබඳු පිනක් හෝ හරි හැටියට කරන්න. ධර්මයේ පිළිබඳව ඒ පින් කරන අයුරුකව දැන ගැනීම වශයෙන් ඇති කර ගන්නා ලද සෝතාවධානයේ ප්‍රඥාවක් කෙනෙකුට තිබෙන්නට ඕන. ඒ නිසා ඇසීම බොහොම ශක්තික. අසන්නට ඕන. ඒ ඇසීම ගැන බොහෝම මේ සැලකිල්ලක් දක්වන්නටත් ඕන. සමහර මා දන්නවා සමහර කියනවා දැන් අපි අහලා තිබෙන ඕන තරම්. දැන් තිබෙන්නේ පිළිපැදීම පමණයි. ඒ නිසා අපි අකන්නට යන්න ඕනේ නැtei කියලා. එහෙම අදහසකුත් සමහරෙකුට ඇති ඒක වැරදි. බණ ඇසීමේ කියන එක ඒ ඒ වගේම බණ කීවේ කියන එකත් ඒ ප්‍රතිපත්තියටම අදාළ දෙයක්. ඒ කියන්නේ දැන් කර්මස්ථානයක් ගතකොත් ඒ කර්මස්ථානයෙන් විනිර්මුක්තයි කියන්නට බෑ බන ඇසීම සහ බන කීම. ඒ මොකද කර්මස්ථානයකින් බලාපොරොත්තු වෙන්නේ සිත ඒ රූප ශබ්ද ගන්ධ රස පුට්ටබ්බ ධම්ම කියන මේ සිත అలවන ධර්මයන් කරා ඇදයාගෙන යාම එහෙම නැත්නම් සිතේ කනස්සල්ල ගැටීම ඇති කරන දේවල් කරා ඇදගෙන යාම නැවැත්වීම සඳහා කරන උත්සාහයක් තමා භාවනා කරනවා කියන්නේ. ඒ කර්මස්ථානය වඩනවා කියන්නේ. ඉතින් ඒ කර්මස්ථානය දෙවදෑරුම් වශයෙන් දක්වනවා සමථ කර්මස්ථාන, විදර්ශනා කර්මස්ථාන. ඒ සමථ කර්මස්ථානයෙන්ද නීවරණ සහිත වූ ඒ නීවරණ ප්‍රධාන කොට ඇති ඒ අකුසල ධර්මයන් සිතෙහි හටගන්න වළක්වාලීමක් කරන අතර විදර්ශනා කර්මස්ථානයේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ඒ පළමු කොට ඒ නීවරණ ධර්මයන් නැවත නැවත තමන්ගේ సంతානයේ ඉදීම වළක්වලා ඒ චිත්ත සමාධිය පළමු කොට උපදවාගෙන ඉන් අනතුරුව විදර්ශනා ප්‍රඥාව ඇති කර ගැනීම. එතකොට මේ දෙකේදීම මේ අවස්ථා දෙකේදීම කෙනෙකුට ඒ పూర్ව භාග වශයෙන් උපදන ධර්ම මොනවද කියලා ඇසුවොත් කිව යුතු තිරන්නේ මේ කාමාවචර කුසල් සිත්. ඒ වඩා පුණින් කියනවා නම් කිව යුතු දෙන්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල්. එහෙම තමයි භාවන මේ බණ කීමේදී හා බණ ඇසීමේදී වන්නේ. සිත මනසේ පවත්වාගෙන ඒ බණ කීම සහ බණ ඇසීම කරනවා නම් ඒ කාලය තුලදී Tamange සංසාරෙදී අකුසලයන්ට ඉපදීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කුසල ධර්මයන්ගෙන් යුක්තවයි සිටින්නේ. ඒ නිසා මේ බණ ඇසීම ද අනුකූලව පුළුවන් කෙනෙකුට Tamanගේ කර්මස්ථානයේ ඊළඟට පටන්ගෙන වඩන්න. ඒ නිසා බණ ඇසීමේ කියන්නේ ඒ එහෙම කියන්නේ හැම දිනාම අන්තිමටම උසස් තත්වයෙන් ධර්මය දැනගෙන ඉන්නවයි කියලා කියන්නට බෑ. අප කවුරුවත් බණ අහන්නට ඕන. බණ ඇසීමේ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ තරම් වහන්සේගේ ආදර්ශයෙන්ද දක්වලා දක්වලා තිබෙනවා ඒ නිසා බණ අහන්නට ඕන. හැබැයි ඒ අහන්නට ඕන හොඳ අදහසක් ඇති. කුමටද අහන්නේ කියලා දැනගෙන. සමහර විට කෙනෙක් කියන්නට පුළුවන් මට ඌමනා කෙරෙනවා මේ ධර්මයේ පිළිබඳව මේ කරුණු හරි හැටියට දැනගන්නට. එයින් තමයි බලාපොරොත්තු වෙන්නේ වෙන ආගමිකයන් වෙන දෘෂ්ටිකයන් සමග වාද විවාදවලට පටලැවෙන්නේ. වාද කරන්න සමහරු එහෙමම කියලා කියනවා. බණ ඉගෙන ගන්නට ඕනේ වාද කරන්න. ඉතින් මා ඒ අයට කියන්නේ වාද කරන්නට නම් අදහස් කරන්නේ බණ ඉගෙන ගන්න නැති ඉන්නේක වඩා හොඳයි. ඒ මොකද වාද කරන්නද නෙමෙයි බණ ඉගෙන ගන්න. වාදයේ කියන එක ඕන කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක්. සමහර විටක අපි දන්නවා වාදයෙන් ජයග්‍රහණය කරන අය සිටිනවා. ඒ ජයග්‍රහණය වුවත් ඒ ඇත්තටම සත්‍ය වශයෙන්ම ලැබිය යුතුම ජයග්‍රහණයක් නෙවෙයි. සමහර විටක හොඳටම ධර්ම ධර්මයේ පැත්ත කියන්නට කෙනෙකුට බැරි විය හැකි. අධර්මයේ ප්‍රකාශ කරලා කෙනෙකුට ජය ලබන්න පුළුවන්. ඒකෙන් කියෙන්නේ නැහැ ඒ වාදයේ වාදයේ හොඳ එකක්. ඒ බුද්ධහගම එහෙම එන්නේ නැහැ. දැන් වෙන දෘෂ්ටිකයන් පිළිබඳව නම් එහෙම වාද ගැන කියනවා. නැත ඔබ මේ ධර්මය දන්නේ නැහැ. මායි මේ ධර්මය දන්නේ. මේ දැන් මම ඔබට වාදේ ආරෝපණය කර තිබෙනවා. ඒ නිසා පුළුවන් නම් ඒ වාදයෙන් මිදෙන්න කියලා එහෙම මේ ඔබ මුලින් කිය යුතු දේ පසුවයි කීවේ පසුව කිය යුතු දේ මුලදී කිව්වේ. ඔය විදිහේ වාද විවාද ඇති වුණු අවස්ථා පිළිබඳව බණ පොතේ සඳහන් වෙනවා. ඒ බුද්ධ ආගමේ භික්ෂුන් වහන්සේ අතර නෙවෙයි. වෙන දෘෂ්ටිකයන් අතර. බුද්ධ ආගමේ තිබෙන්නේ එහෙම වාද කිරීමක් නෙවෙයි. බුද්ධ ආගමේ තිබෙන්නේ දැන ගැනීම සහ ඊළඟට පිළිපැදීම. පිළිපැදීම. ඒ බුද්ධ ආගමේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අදහස් කරන්නේ නැහැ. අන්‍යයන්ව ඔවුන්ගේ නොකනත් වෙන්න පුරන් මේ ආගමට හරවා ගන්නවා. අපට එහෙම කිසිම උවමනාවක්. එහෙම බුද්ධාගෙනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක නුඹ දන්නවනේ. උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේත් සමග වාද කරන්නටයි කියන්නේ. ඒ ඔවුන්ගේ වාද කරා. නිගණ්ඨනාථ පුත්‍රයන් විස්රාවකේ වාද කරන්නට ගිහින් බුදුරජාණන් වහන්සේත් සමග ඇති වුණු කතාබහේදී ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. ශ්‍රාවකෙක් වෙලා ඊළඟට කීවනේ මේ නිගන්තයන්ට මින් පසු දන් දෙන්නෙත් නැtei. දන් දෙන්නෙත් නැtei. තමන් බුද්ධ학ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය බලාපොරොත්තු වෙන්නේ කිව්වා උඹ වගේ ප්‍රසිද්ධය ওই විදිහට ඉක්මන් වෙන එක හොඳ නැහැ. සිතල බලන්න. එහෙම දේශනා කරනවා. දැන් එතකොට මේ බුද්ධ학මේ සත්‍යත්වයේ ඒකයි. කියන්නේ ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් මේ විදිහට ඉක්මනින් මේ වෙනස් වෙන එක සුදුසු නෑ කල්පනා කරලා හිතලා සලකලා බලන්න. එහෙම කියන මේ ශාස්ත්‍රවරු නැත්නම් ඒ ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයෝ කොයි ශාස්ත්‍රයකට ලැබෙන්නේ? බුද්ධ ශාස්ත්‍රයේ විස්තර. ඒ මොකද අපට උවමනා කරන්නේ? උදාහරණයෙන් බලාපොරොත්තු වෙන්නේ කාවත් හැරවීම කියන එක නෙවෙයි. නමුත් ඒ දැනත්තන් හැරෙනවා නම් ඉතා හොඳයි. හොඳයි. නමුත් ඒක මේ බලයකින් හෝ එහෙම නැත්නම් වුන් මේ අදාළ ආගමට සමච්චල් කරලා එක නිකම් බිමට පාගලා දාලා එහෙම කරන්නට බලාපොරොත්තු එහෙම බුද්ධහගමේ ඉගැන්වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ ඒ අනුශාසනාව ඒ වූ පරිදි පිළිගත්ත කෙනෙක් තමයි ධර්මාශෝක රජතුමා. ඒ නිසා එතුමා කියවනේ කවුරු හරි අන්‍යයන්ගේ ආගමට නිന്ദා පරිභව කරනවා නම් ඒ එමගින් ඒ තැනත්තා තමන්ගේ ආගමට නිඳා කරන කෙනෙක් කියලා. එහෙම එතුමා දැක්කේ. ඒක මොකද අපිට බෑ කාටවත් නිඳා කරන්න. අපි දැනගන්න ඕනේ අපි අපි අපි ගන්නවා අපේ ධර්මය සත්‍ය වූ ධර්මය. ආර්ය සත්‍යය විශ්ලේෂණය කරා. ඉතින් ඒ ආර්ය සත්‍යය යම් දේශනා කර තිබෙන මේ ධර්මයේ පිළිගන්න අය බලාපොරොත්තු වන්නේ ආර්ය භාවයට පැමිණීමට ආර්ය භාවයට කියන්නේ මේ මනුෂ්‍ය වර්ගයා තිස්නවනේ ආර්යය කියලා. ඒ ඒ භාවයට පැමිණීමට නෙමෙයි. ඒ භාවයට නෙමෙයි ආර්ය භාවයට කියන්නේ ඒ සෝවාන් ආදී මාර්ගඵල ලබාගත් අය වීමටයි බලාපොරොත්තු වන්නේ. ඒකයි මේ ශාසනයේ පිළිපැදීමෙන් බලාපොරොත්තු වන දේ ආර්ය භාවය. අනේ ආර්ය භාවයට පැමිණෙන අය ඒ විදිහේ උසස් තත්ත්වයන් ඇතිකර ගන්නට ඕන ඒ තත්ත්වයට පැමිණීමට පෙර ඒ නිසා කාටවත් නිന്ദා පරිභව කිරීම මේ ශාසනයෙහි ප්‍රතිපදාව නෙවෙයි. සාතමකෝ වාද විවාද කිරීමේ කියන්නේ. ඒකත් ප්‍රතිපදාව නෙවෙයි. සමහර විට සමහරුන්ට අන්‍යයන්ගේ දෘෂ්ටි පිළිබඳව කියවෙන විට ඒ අය ගැන ඒ අය කතා කරන විට ඔවුන්ගේ ධර්මයේ ප්‍රචාරය කරන විට එතන ටික තරහයි. තරහයි. එහෙම තරහ වෙන්න කාරණයක් නැහැ. තරහයි. මොකද ධර්මන්නේ සංගයේ උපතිස්ස පරිබ්‍රාජකයන් සහ පොලිත පරිබ්‍රාජකයන් පසුව දෙදෙනා බුද්ධ ශ්‍රාවකයන් වුණාට පසු ගිහින් අඬ ගැහුවනේ බුදුරජාණන් වහන්සේ පැහැදකින්නට යන ඔහු ප්‍රතික්ෂේප කළා ඒක ඔහු ඇහුවා ඒ වෙනුවට ලෝකයේ කවුද පිරිස වැඩි පිරිස නුවණ ඇති අයද නුවණ නැති අයද නුවණ නැති අයන වැඩි වඩා ඒ නුවණ නැති පිරිස මාර්ග රහ ඒවි. නුවණ තිබෙන අයයි ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වෙනවා. මේ මාර්ග රහයේ නුවණ නැති මිනිස්සුන්ව පරිහරණය කිරීම මම බාර ගන්නයි කියලා ඔහු නැවතුණා. ඔහු නැවතුණා. ඉතින් අර උපතිස්ස කෝලිත කියන ඒ දෙදෙනා පෙරත් කළා. එහෙම කරන්න ගියේ නෑ. ඇත්ත කියා දෙන්නම් ඒ පිළිගන්නා හෝ නොපිළිගන්නා බව ඒ ආයතත් පවරණ කාරණා. ඇත්ත කියන්නේ. අනේ වගේ. ඒ වගේ මේ ධර්මය ගැන කතා කරන විට කවදාවත් කාගේවත් හිත හොඳ කරන්න තේයි කියලා ධර්මයේ නොගැලපෙන දේවල් කියන්නට නෑ. කාගේවත් හිත නරක වෙනවයි කියලා කිය යුතු දේ නොකිය ඉන්නටත් නරකයි. නොකිය ඉන්නටත් නරකයි. ඒ මොකද ඒ ධර්මයේ එනවා දුස්සීලස්ස සීල කතා දුක්ඛතා දුසී කනත්තාට සීලය පිළිබඳව කතා කරන විට ඒක නරක කතාවක් නරක කතාවක් ඒ සමහර විට එහෙම අප කතා කරන අවස්ථාවලදී ඒ තමා තුල තිබෙන ඒ විෂම ගති නිසා කෙනෙකුගේ සිත පෑරෙන්නට පුළුවන්. නම් ඒම නිසා කෙනෙක් ඒ පිළිබඳව කතා නොකර සිටිය යුතුයි කියලා එහෙම කියමනා. එහෙම කියනවා. මොකද කෙනෙකුට තමා බොහෝ විට අපට අපගේ වැරදි පේන්නේ අපට අපගේ වැරදි පේන්නේ හරියට ඇස් දෙක පෙර මේ කණ්ණාඩියක් වගේ දෙයක උපකාරයක් නැතිව තමන්ගේ මූණ පේන්නේ නැහැ. මූණ පේන්නේ නැහැ. මූණේ තියෙන කැලැවේ මේ එහෙම නැත්නම් අපවිත්‍ර දෑ ගෑවිලා තිබෙනවා නම් එහෙම තැන්. එහෙම පේන්නේ නැහැ. ඉතින් ඒක කවුරු හරි Tamante කියලා දෙනවා නම් ඒක නොසලකා හරිය යුතු කාරණයක් නෙවෙයිනේ. කාරණයක් නෙවෙයි වගේ. අපේ වැරදි අපිට පේන්නේ නැහැ. අපි හිතන්නේ අපි මොන හරි කරපු විදිහ ඒක හරියටම හරි කියලා. නමුත් කවුරු හරි ඒ දේ Tamante පෙන්වා දෙනවා නම් ඒ Tamanටම කතා කරලා පෙන්වා දෙන්නටත් පුළුවන්. එහෙම නැතුව මේ විදිහේ ප්‍රසිද්ධ කතාවකදී කියන කරුණ වශයෙන් Tamanta අසා දැනගන්නට ලැබෙනවා. එහෙම කොයි විදිහකින් වුණත් ඒ දැනගන්නට ලැබෙන දෙයින් තමයි නිසි ප්‍රයෝජන ගන්නට ඕන. ඒකයි මේ බුද්ධ ආගමෙන් ඔය ඇසීමෙන් බලාපොරොත්තු වෙන දේ. අසන්නතුමට. දැන් අපි යම් පිළිවෙතක දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ පින්තුන්ට මෙතෙක් කල් කතා කළා. ඒ චතුරාර්ය සත්‍යෙහිදී අප ඉගෙන ගත්තා එකක් දුකයි කියන එක. දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය. එය අන්තිමටම මේ දැක්වූයේ සංක්ෂේපයෙන්ම දක්වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම පවසන්නේ පංච උපාදානස්කන්ධයයි දුක්ඛ. දැන් ඒ පංච උපාදානස්කන්ධ දුක්ඛය කියන එක අප හැමදෙනාටම තිබෙන එකක්. ඒ කියන්නේ අපි කියලා ඒක ගන්න. නමුත් එතන තිබෙන්නේ ඉන්නේ අපි නෙවෙයි එතන තිබෙන්නේ දුක. පංච උපාදාන ස්කන්ධ දුක්ඛය. ඉතින් මේ දුක ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. දැන් ඒක සලකනවා නම් මේ පංච උපාදාන ස්කන්ධයයි කියන්නේ මමයි කියලා. එහෙමනම් ඒ අනුසාරයෙන්ම කිය යුතු තිබෙනවා ඒ දුකේ කියන්නේ මමයි කියලා. එතකොට ඒ දුක ඉබේ හටගන්න දෙයක් නෙවෙයි. කවුරුවත් අත ගැන්වූ දෙයක්ුත් නෙවේ. එහෙනම් ඒ දුක දුක උපදවවන හේතු වෙනුයි හටගන්නේ. එහෙම සැලකෙන විට Taman මේ දුක් වූ කාරණය දුක් වූ ධර්ම මමයි කියලා ගන්නවා නම් ඒ මමයි කියන මේ දුක් ධර්මයන් උපදවාලු තැනස්තාව මමයි කියන්නට ඕනේ. ඒ මොකද මේ සමාය ක්‍රියා කලකන ලද ඒ සංඥාන්තම සම්බන්ධ වූකුයි ඒ ස්කන්ධයන් ඇතුළේ පැවති නැත්නම් ඒ ස්කන්ධ වශයෙන් ස්කන්ධයන්ගේ ඒකදේශයක් වන ඒ કૃષ્ණා අවිද්‍යාව કૃષ્ණා ආදී ක්ලේශ ධර්ම. ක්ලේශ ධර්ම. ඒ නිසා ඒ වගකීම එහෙම පිටින්ම තිබෙන්නේ කාටද? වෙන කිසිම කෙනෙකුට නෙවෙයි. ඒක තියෙන්නේ අපට. දැන් වෙන ආගමිකයන්ට නම් ඒ වගකීම වෙන කෙනෙකුට පවරත හැකියි. ඒ නිසා අපේ උවමනාවක් තිබුණේ නෑ මේ ලෝකයට එන්න. අපි එහෙම කියේ. නමුත් දෙවියෝ නැව්වා. ඉතින් නැව්වාම ඒ වගකීම සමුයින් සමු බාර ගන්නට ඕනේ. ඒ නිසාම තමයි මේ වගකීම බාරගත්තේ. ඒ දෙවියන්ගේ දියුණුවය. අපෝ සියලු දෙනාම වෙනුවෙන් එක අවස්ථාවකදී Tamanගේ ජීවිතේ පූජා කරනවා. පූජා කරනවා. ඒකලේ මේ ඔක්කොම වෙනුවෙන් එදා ඉපද සිටි අනාගතයේ උපදින්නා වූ හැම දෙනා දෙනුවෙන්මයි ඒ පරිත්‍යාගයේ කලේ ඒ කලේ ඒ පරිත්‍යාගයේ කලේ වෙන කිසිකෙකු නෙමෙයි ඒ දෙවියෝම මනුෂ්‍ය ස්වරූපයෙන් මෙහාට ඇවිල්ලා කලේ ඒ පරිත්‍යාගය දැන් එහෙම එකක් අපිට කියන්නට බෑ අපි එකිනෙක කියලා වග කියන්නට ඕනේ අප පිළිබඳ ඒ නිසා තමයි අර කර්ම කතාවේ ඉස්සත් වාගේ යාදිතං යාදිතං වපතේ දීජා දාදි සංහරතේ කලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් ආයෝගින් යම් බඳු මේ මේ බීජයක් නම් තමා රෝපණය කළේ. ඒ රෝපණය කළ බීජයට අනුරූප වූ අස්වැන්නකුයි Tamanට ලබන්නට සිදුවන්නේ. ඒ නිසා ඒ වගේ හරියට කල්යාණකාරී කල්යාණං තමා සිදුකලේ යහපත් ක්‍රියාවක් නම් හොඳ දෙයක් නම් ඒකට යහපත් විපාකයක් ලැබෙනවා පාපකාරීච්ච පාපක ලාමකු අකුසලයක් නම් තමා සිදුකලේ ඊට ඉත ගැළපෙන විපාකයක් ලැබෙනවා ඒ කර්ම කතා දැන් ඒක ගුණක් සැලකන විට සමුතිහි පිටානේ කර්ම කතාව දක්වන්නේ ඒ කර්ම කතාව සමුතිහි පිටා ගන්න විට මාකල වරදට මාකල පාපයට විපාකයේ අක්ෂල විපාකයේ මමමයි විඳින්නට ඕන. මාකල කුසල කර්මෙහි විපාකයේ මමමයි විඳින්නේ. ඒ සම්මුති වශයෙන්. සම්මුති වශයෙන් ගන්නකොට එහෙමයි එන්නේ. දැන් ඒ කර්මයි විපාකයි කර්මයි විපාකයි කියන මේ දෙක ඇති කරනවා විපා ප්‍රතිඵලය ලබනවා ඊළඟ ඇති කිරීමයි ප්‍රතිඵලය ලැබීමයි කියන මේ අයුරින් ඒ දේ කිරීමත් එහි විපාකයේ ලැබීමත් කියන මෙය සිදු කරගෙන යාමට නොවේයි බුදු සා බුද්ධ ශාසනයක් ලෝකෙහි ඇතිවන්නේ. කර්මත් එහි විපාක. කර්මත් එහි විපාක. දැන් ඒක බුද්ධ ශාසනයක් නැති කාලයකදී නම් ඒ අනුශාසනාව තමයි කෙනෙකුට උසස් වශයෙන් කරන අනුශාසනයක් හැටියට දිය හැකි වන්නේ. කර්මයේ විපාක. කියන්නේ හොඳ දෙයක් කරන්නේ. අකුසලයෙන් වළකින්න යහපතෙහි යෙදෙන්න. ඒ යහපතෙහි යෙදීම වශයෙන් රැස් කරනු ලබන ඒ පුණ්‍ය කර්මයාගේ විපාකය ලබන්න. ඊට පිටත්තර කිසිවක් ඒ අන්‍ය ශාස්ත්‍රෝරේකින් ලබන්නට බෑ. ඒ බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයාට උගන්වන මේ ධර්මයේ උන්වහන්සේ දක්වා වදාරනවා පිළිවෙත ප්‍රතිපත්තිය මේ කර්මයන් නැවත ඉපදීම ඇතිවීම බලපා ගැනීම නැති කිරීම විනාශ කිරීම ඒකද කර්මක්ෂය කර ඥානය කියලා එකක් තියෙනවා කර්මක්ෂය කර ඥාන ඒ නිසා කර්මයි විපාකයි කර්මයි විපාකයි ලබ ලබා සතර පරිපරන්නට නෙවෙයි මේ ධර්මය මේ ධර්මයේ තිබෙන්නේ සතරින් නිදහස් වීමට ඒ නිසායි නිවන පිළිබඳව ඒ නිස්කරණයක් කියන්නේ. නිස්කරණත්වෝ විවේකත්වෝ අසංකතත්වෝ අමතත්වෝ කිය නිර්වාණය පිළිබඳව එන්නේ. ඒ නිස්කරණය මේ දුක් වූ ස්කන්ධයන්ගෙන් මේ දුක් සියල්ලගෙන්ම මිදුණු මේ දුක් වූ ස්කන්ධ පංචකයෙන් මිදුණු ඒ වගේම කෙලෙසුන්ගෙන් මිදුණු ස්වභාවය මේ කෙලෙසුන්ගෙන් මිදුණු ස්වභාවය දක්වනවා අර සංහාවෙන් අරමුණු කළ නොහැකි බව දක්වන සංහාය නිකන්තත්තා කියන මේ වචනය. සංහාව කියන්නේ කෙලසුන්ගේ කෙලසුන් කෙලස් ධර්ම ක්ලේශ ධර්ම දෙක තිබෙනවා. ප්‍රධාන ක්ලේශ ධර්ම. ඒවා ඒ පටිච්ච සමුප්පාද ධර්මයේදී මූල ධර්ම වශයෙන් ගන්න. ඒ කියේ මේ පළමුවෙන්ම හටගත්තු ධර්ම කියන තේරුම නෙවෙයි. කරුණ වශයෙන් ගන්නා විට මේ ධර්ම දෙක සංකාර ගමනට අතිශයින්ම ඉවහල් වන ධර්ම දෙක. ඒ මොනවාද? අවිද්‍යාව, සංහාව. ඒනුන් දුර්ගති සංසාරයේහි චරිතරීමට අතිශයින්ම ඉවහල් වන්නේ අවිද්‍යාව. සුගති සංසාරයේ චරිතරීමට අතිශයින් ඉවහල් වන්නේ සංහාව. මේ දෙකේම පිරෙනවා සුගති සුගති කියන දෙකටම යන බවක් ගෙන යන බවක්. නම් ප්‍රධාන වශයෙන් ගත්තල අවිද්‍යාව දුර්ගතියට ප්‍රධාන වශයෙන් හේතු වෙන එක කෘෂ්ණාව සුගති සංසාරෙහි පරිපරීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන එක. ඒක අපිට පේනවානේ. දැන් අපි ප්‍රාර්ථනා කරනවා මොන විදිහේද මිනිස් ලෝක, දෙව් ලෝක, බඹ ලෝක කියන මේ තැන්වල ඉපදීමේ ප්‍රාර්ථනා දැන් ඒ ප්‍රාර්ථනාව કૃષ્ණා ප්‍රනිධියෙන් කරන්න. કૃષ્ණා ප්‍රාර්ථනා. ඒවාට කාම රාග, රූප රාග, අරූප රාග කියන මේ රාගයේ કૃષ્ණාවයි හේතුවන්නේ. කියන්නේ ඒ કૃષ્ණාව නෙවෙයි ඒවා පිළිබඳව ඇලෙන බවක් ඇතිවන්නේ. ඉතින් හුදු ඇලීම් මාත්‍රයකින් පමණක් එය පිළි කරගන්නට බෑ. දැන් දෙව්ලෝ උපදින්නට බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේදී උපදිනවා දෙව්ලොව ඉපදීමේ ආශාව. දෙව්ලොව කියන්නේ දෙවියෙක් හැටියට ඉපදීමේ ආශාව. නමුත් දෙවියෙක් හැටියට ඉපදීමේ ආශාව තිබෙන ඒකනත්තා ආශාව එසේම තිබියදී ඔහු සතුන් මරණ, සොරකම් කරන, කාමමිත්‍යාචාර කරන, බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කියන, හිස් වචන කතා කරන, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය කියන මේ අකුසල කර්මයන් සිදු කරන කෙනෙකුන්මයි ජීවත් වන්නේ අර කුසල පක්ෂය පින කියන මේ පැත්තට පැත්තේ කිසිවක් කරන්නේ නැහැ. ප්‍රාර්ථනාව පමණින් ඒ තනත්තාට යත හැකිද දෙව්ලොව යන්න බෑ. යන්න බෑ. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව තිබෙනවා නම් ඒ සමුද්ද කර ගැනීම සඳහා ඒ සඳහා කළ යුතු වැඩ පිළිවෙලෙහි යෙදෙන්නට ඕන. නම් ඒ පිළිවෙලෙහි ඒ වැඩ පිළිවෙලෙහි යෙදීමද යෙදීමටද මොහුව යොමු කළේ කුමකින්ද? අර දෙව්ලොව පිළිබඳව පවත්නා වූ তৃෂ්ණාවෙන්. ඒ නිසා එතනත්තා ඒ තමන් කරන ලද දින නිසා දෙව්ලොවට පැමුණුණා. ඒ දෙව්ලොවට පැමිණීමට අතිශයින් ඉවහල් වූ. ඒ කියන්නේ ඒ ඒ සිතම ඉවහලුණයි කියන එක නෙමෙයි. නමුත් දෙව්ලොව ඉපදීමට උපකාර වූ හේතු භූත වූ කර්මය සිදු කිරීමට තමන්ව මෙහෙයුවේ ඒක ඇත්තට තල්ලු කර යන්නේ කුමක්ද? Tamante ඒ පිළිබඳව ඇති වූ සංහාව ආශාව. ඒ නිසා ඒ සුගති සංසාරී ඉදීමට ප්‍රධාන හේතුවක් වන බැවින් එයද ඒ කර්ම නැත්නම් මේ පටිච්ච සමුප්පාද දේශනාවේදී එක් මූල ධර්මයක් විදියට. මේ මූලාදි කියන තැන. එනතන අවිද්‍යාව අවිද්‍යාව දැන් ඒ තෘෂ්ණාව ඇති වුනේ අවිද්‍යාව නැති කෙනෙකුට නෙවෙයි. ඒකත් තේරුම් ගන්නට ඒ අවිද්‍යාව නිසා මේ තෘෂ්ණාවෙන් ආශා කරන ලද ඒ දිව්‍ය ලෝකයේ සංඛ්‍යාත නැත්නම් දිව්‍යාත්ම භාවයයි කියනු ලබන ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ අර සංකත, සංతాප, විපරිණාම ආදී වශයෙන් එන මේ දුක පෙන්වුවේ නැහැ, පෙන්වුවේ නැහැ. ඒ කියන්නේ දැන් තමන්ට එහි ඇති දුක්ඛ දුක්ඛත්වය නොදැක්ුවේ අවිද්‍යාව. ඒ නිසා ඒ তৃෂ්ණාව තුන ඒ කියන්නේ අවිද්‍යාවෙන් කරන ලද මුලාව නිසා එහි යථා තත්ත්වය නොපෙනෙන බැරි তৃෂ්ණාවෙන් ඊට ඇලුම් කළා. ඒ නිසා අවිද්‍යාව තෘෂ්ණා දෙකම හේතුයි. නමුත් ප්‍රධාන කාරණය හැටියට දක්වනවා ඇතන තෘෂ්ණාව. ඊළඟට දුර්ගති සංසාරෙහි පරිසරය. දුර්ගතියට යාම. දුර්ගතියට යාමට ප්‍රධාන හේතුව වන්නේ අවිද්‍යාවෙන් කියන්නේ කවුද දුර්ගතියට යන්න ප්‍රාර්ථනා කරන්නේ? ආසා කරන්නේ. මම බල්ලෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් මේ ගුණෙක් වෙන්නවා කියලා එහෙම ප්‍රාර්ථනා නැහැ. ප්‍රේතෙක් වෙන්නවා කියලා කවුරුවත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතකොට ඒ ඒකෙන් තේරෙනවා ඒ පැත්තට එහාට ගමන් කරන්නට কৃষ্ণාව නෙවෙයි හේතු වන්නේ. ඒ පිළිබඳ কৃষ্ণාවක් මොහු ඇති කරගන්නේම නැහැ. কৃষ্ণාවක් හේතු වෙනවා. ඒ කියන්නේ কৃষ্ণාව තිබෙන නිසා තමයි මේ එහාට යන්නේ. නමුත් ප්‍රධාන කාරණය වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාවෙන් මුලා වූ තැනත්තා තවාට ඊටාම අහිත පිණිස පවත්නා. ඒ ඉතිරි සංසාරයේදී අහිත පිණිස පවත්නා අකුසලයන් කරනවා. අකුසල අන්නේ අකුසල් කිරීම අවිද්‍යාව පෙරදරි වෙලාම කරන්නේ. ඒ නිසානේ අකුසල් පිට පිළිබඳව කතා කරන විට එහි යෙදෙන චෛතසික ගැන කතා කරන විට අපි දැන ගන්නවා මෝහ අහිරික අනුත්පත්ත උද්ධච්ච කියන අකුසල චෛතසික හතර සබ්බා කුසල සාධාරණ චෛතසික හතරකයි. සියලුම අකුසල් සිත් වලට සාධාරණ චෛතසික හතරක්. එයින් පළමු වෙන මෝහය. පළමුවෙන් දක්වන්නේ මෝහය. කියන්නේ හැම අකුසල් සිතකම මේ මෝහය පවතින. ඒ මෝහයෙන් සිදුවන මුලාව දැන් මේ මෝහයෙන් සිදුවන මුලාව දුරින් සිට හේතු වෙනවා කුසලයට. දුරින්සදනේ ඒ මෝහය අකුසල ධර්මයක්. ඒ අකුසලයක් වූ මෝහය කුසලය ඇති කර ගැනීමට හේතු වෙනවා විභාල් වෙනවා. ඒ විභාල් වන්නේ දුරින්සි. ඒ නිසා තමයි එය ඒ අකුසල ධර්මයෝ කුසල ධර්මයන්ට ඇතැම් විටක බලවත් හේතු භාවයෙන් උපකාර කරනවා කියලා දක්වන්නේ අකුසල ධම්මා කුසල ධම්මස්ස ඒ පංචී උපනිෂේ පච්චේන පච්චයෝ කියලා එන්නේ ඒ අකුසල ධර්ම කුසල ධර්මයන්ට ඇතන් විටක ඒ උපනිෂ්ත්‍රයක් ප්‍රත්‍යයෙන් පත්‍ය වෙන බලවත් හේතුව වෙනවා ඒක. එහෙම මිසක කෙලින්ම ඒ උපකාරය කරන්නේ නැහැ. කෙලින්ම උපකාරය කරන්නේ නැtei කියන්නේ කුසල් සිතක අකුසල ධර්ම උපදින්නේ නැහැ. අකුසල ධර්ම දුරින් සිට උපකාර කරනවා කියන්නේ ඒක. දුරින් සිටේ කියන්නේ දැන් සාවිතියකින් කෙනෙක් තමා තුල ඇතිවන ඥානය නිසා බොහොම ඉහළින් දන් දෙනවා. තමන්ට මානිය උපදිනවා වෙන කෙනෙකු දන් දෙනවා දැකලා ඔහුට එපමණකින් එපමණ දෙන්නට පුළුවන් නම් මාදරී ධනෙ පිටෙන කෙනෙකුට ඊට වඩා කොයිතරම් ධන වශයෙන් දෙන්නට පුළුවන්ද කියලා ඊට වැඩිය දෙනවා කියනවා ඉතින් ඒ ඒ දන් දීමට තමාව මෙහෙයුවේ තමා තුල පැවති මානය නමුත් ඒ මානය කුසල් සිතේ උපදින්නේ නැහැ ඒ කුසල් සිතක් වශයෙන් තමන් මානයක් ඇති කරගත්තා නම් එතකොට පිනක් සිදු වෙන්නේ නැහැ නමුත් දෙනකොට කුසල් සිත් ඉපදිලා ඒ පින්කම කරනවා මානයේ හේතුවෙන් තමන් කුසලයක් උපදවා ගත්තා. ඒ මානෙ උදව් වුණේ එකට යෙදී නෙවෙයි එක සිතක යෙදিলা නෙවෙයි ඒ ඇති වූ සිතෙන් මේ සිතට බලවත් හේතු භාවයෙන් කළ උපකාරයක් කළා අන්නේ විදිහට ඒ විදිහට අවිද්‍යාව කුසල් කරන කුසල කරනෙහිදී උපකාර වන්නේ ඇතන් විටක ආරම්භන වශයෙන් එහෙම නැත්නම් උපරිස්ත්‍රේ වශයෙන් සහජාත අන්‍යමඤ්ඤ නිස්සය ආදී ඒ උපකාර ලැබෙන්නේ නැහැ. ඒ උපකාර ලැබෙන්නේ අවිද්‍යාවෙන් කුසලයට. අවිද්‍යාවෙන් අකුසලයට නම් සහජාත අන්‍යමඤ්ඤ නිස්සය ඒ උපකාර සියල්ලම පිළිදෙනවායි. ඒ උපකාර. මොකද අවිද්‍යාවෙන් කියන මෝහය අකුසල් සිතේම උපදිනවා. අවිද්‍යාව නැමැති මෝහය කුසල් සිතෙහි උපදින්නේ නැහැ. කුසල් සිතට අර උපනිශ්‍රේ වශයෙන් උපකාර කරනවා විස එකට උපදීමක් නම් නැහැ කුසල අකුසල දෙක වෙන වෙන නිසා ඉතින් ඒකෙන් තේරුම් ගන්නට ඕන අවිද්‍යාව කියන එක මේ මුළු සංසාරයම පිළිබඳව කෙනෙකුට පවත්නා මුලාව ඒ කියන්නේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අඥාන චතුරාර්ය සත්‍ය පිළිබඳව පවත්නා මුලාව නොදැනීම ඒක අවිද්‍යාව. සංහාය කියන එක ඇතිවන්නේ ඒ සංසාරයේ කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ ඇලීම ආසාව. මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ ආසාව. දැන් ඒ දැන් චතුරාර්ය සත්‍යයෙන් චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය දෙකක් තිබෙනවානේ. ඒ ඒ ඇතුළත් වන්නේ ලෝකෝත්තර ලෝකෝත්තර. නිර්වාණ සත්‍ය, නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි. ඒ ලෝකෝත්තර. දැන් මාර්ග සත්‍යයේ පිළිබඳව අර පූර්ව භාග ප්‍රතිපදාව දක්වනවා. ඒ පූර්ව භාග ප්‍රතිපදාව මාර්ග සත්‍යය නෙවෙයි. ඒ පූර්ව භාග ප්‍රතිපදාව මේ මාර්ග ධර්මයන් මාර්ග ධර්මයන් මාර්ග සිතෙහි උපදනා වූ ධර්ම පූර්ව භාග වශයෙන් දියුණු කිරීම. විසක ඒක ඒ මාර්ග සත්‍යයේ යෙදුණා නෙවෙයි. නමුත් මේ ධර්ම වශයෙන් බෙදා දක්වන විට ඒකට කියන්නේ මග්ගංග කියලා. මොකද ඒව මග්ගංග ඉතිවේ ඒ මාර්ගය තිබෙනවානේ. මාර්ගය මාර්ගය මේ තෙවදෑ මාර්ගයක් තිබෙනවා. එකක් දුර්ගති මාර්ගය, අනෙක සුගති මාර්ගය, අනෙක නිර්වාණ මාර්ගය. දුර්ගති මාර්ගය ඒකාර්ථයෙන්ම අකුසල මාර්ගයක්. අකුසලයන්ගෙන් යුක්ත. ඒ නිසානේ දැන් මග්ගංගම් මග්ගංගාමි. ද්වාදස මග්ගංගාමි කියලා. ද්වාදස මග්ගංගාමි. මාර්ගාංගයේ 12 දිනක් දක්වා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. ඒ ඒ හතර මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. එහෙම දක්වනවා අකුසල මාර්ගාංග හත. ධර්ම වශයෙන් වැඩිවන්නේ එකකි. අර සම්මා දිට්ඨි කියන සම්මා කියන වචනේ යොදලා ගත්ත අංග අතට ධර්ම වශයෙන් එකතු වන්නේ විචා දිට්ඨි කියපු තැන එන දිට්ඨිකයිතිකය. අනිත් ඒවා මිච්ඡා සංකප්ප කීවේ විතර්ක චෛතසික. මිච්ඡා වායාම කීවේ විරිය චෛතසික. මිච්ඡා සමාධි කීවේ ඒකග්ගතා චෛතසික. ඒ අකුසල සිද්ධි යෙදෙන මේ විතක්ක විරිය ඒකග්ගතා කියන මේ තුන. ditthිය ලෝභ මූල ditthිගත සංකේත සිත් වල ලබන ditthිය. දැන් ඒවා අකුසල මාර්ගාංග නැත්නම් දුර්ගතියට ගෙන යන මාර්ගාංග. දුර්ගතියට ගෙන යනවා. දැන් මිච්ඡා සංකප්පයක් කෙනෙක් ඇති ඇති කරගත්තා. මිච්ඡා සංකප්පයේ කීවේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ. කාම විතර්ක. කාම විතර්කයන් උපදවා ගැනීම කියන එක නිසා තමන් අර වෙතික්‍රමණයේ කියන සීලයේ ඉම පැනගෙන යාම නොකලත් බුදු ඒ විතර්කයේ උපදවා ගැනීම වත් අකුසල් කාම විතර්ක. මොකද ඒ වේලේ Tamanට උපදින්නේ අකුසල් සිත. ඒ ඒක ඉම පැනීමක් කලේ නැහැ. කියන්නේ වරද සිදු කලේ නැහැ. වරදක් කලේ නැහැ. කයින් හෝ වචනයෙන් අපි ගනිමු එහෙම. එහෙම වරදක් කලේ නැහැ. ඒ සිත සිතා ඉන්නේ වැරදි සිතිවිල්ල නරක සිතිවිල්ල කියන්නේ විචා විචාක්‍ය කාම විචාක්‍යයක් කරනවා ඉතින් ඒ කාම විචාක්‍යයම සමාජයේ සිට පිරිසුදු කරන එකක් නෙවෙයි අපිරිසුදු කරන එකක් අපිරිසුදු කරන හොඳයි ඒබඳු කාම විචාක්‍යයක් උපදවාගෙන සිටින කෙනෙක් ඒකම දිගටම හරියට යම් කිසි නාදයක් රැවුපී රැව් දෙමින් පවතිනා මෙන් මේ තමාගේ සිතෙහි ඇතිවන ඒ කාම විතරකයම ඒ අරමුණේ යෙහිවගෙන නැවත නැවතත් නැවත නැවතත් ඔය ඇති වෙමින් ඇති වෙමින් සිටින අවස්ථාවකදී යම් කිසි ශාරීරික ආබාධයක් ඉස්මතු වෙලා මතු වෙලා ඒ වෙලාවේ තමාගේ ජීවිතක්ෂයට තමා ජීවිතක්ෂයට පත්වන් වෙනා මේ ඇති කරගෙන තිබුණු කාම විතරකයේ හේතුවෙන් සමාත ඊට අනුරූප වූ විපාකයක් ලැබෙන්නට පුළුවන්. මේ උපදවාගෙන සිටි කාම විතරකයෙන් සමාත ඒ දුර්ගතියට පැමිණීමට හේතු භූත වන කර්මයකට ඉඩ ලබා දීලා ඒ කර්මයෙන් අලුත් ප්‍රතිසන්දියක් ලබා දෙන්නට පුළුවන් දුර්ගතිය. එහෙම වෙන්නට තමන් ඒකාමිතර කියන යම් කිසි වරදක් සිදු නොකළා. ඒක අනිත් අකුසල විතරකයන්ට අකුසල කර්මයන්ට ඉඩ ලබා දෙන එකක් වෙනවා. ඒවායේ විපාකය මතු කර දෙන්නට අවස්ථාවක්. එනිසා දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරමින් සිටින අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාවේදී ඔහුගේ සිතෙහි ඔහුගේ සිත නරාග පරියුක්තිකං චිත්තං හෝති න දෝෂ පරියුක්තිකං චිත්තං හෝති න මෝහ පරියුක්තිකං චිත්තං හෝති කිය. රාගයෙන් නැගසිටි රාගයේ නැග ආ සිතක් නොවේයි. ඒ අවස්ථාවේදී ඔහුට උපදින්නේ නැත. න දෝෂ පරියුක්තිකං චිත්තං හෝති. ද්වේෂය ඉස්මතු වූ ද්වේෂය නැගා සිතක් නෙවෙයි. ඒ කියන්නේ ද්වේෂ මූල සිතක් වන්නේ නැහැ. න මෝහ පරිවික්කිතං චිත්තං මෝහය නගා පිටක් වන්නේද නැහැ කියන්නේ මෝහ මුල නැත්නම් අකුසල් පිටක් පිටින් කියනවා මෝහය හැම අකුසල් පිටකම තිබෙනවා එහෙමයි උජුගතාස්ස සත්ත්‍යං සමේ චිත්තං හොති හොගේ සිත ඍජු බවට පත් පිටක් වෙන ඒ අවස්ථාවේ මොකද මෙනෙහි කරන්නේ බුදු ගුණයක් බුදු ගුණයක් එහෙම දක්වනවා දැන් ඒයින් පෙනෙන්නේ අර අනිත් අවස්ථාවලදී ඒ විදිහේ හොඳ දෙයක් සිහි නොකරමින් සිටින අවස්ථාවකදී ඉඳ තිබෙන්නේ මොනම දේවල් සිහි කරන්නටද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. විහිංසා විතරක. ඉතින් එබඳු විතරකයන් උපදවාගෙන ඊළඟට කුදු විතරක මාත්‍රයකින් සෑහීමකටපත් වෙලා නිකන් ඉන්නවා නෙවෙයි. ඒ විතරකය සලිත වූ ඒ ක්ලේශ ධර්මයන්ට ධර්මය කයින් හෝ වචනයෙන් ක්‍රියාත්මක කරන. එතකොට Taman සීල බෙහෙදයකටත් කරනවා. ණය වචන දෙකකින් ක්‍රියා කිරීමේ කොටගෙන සීල බෙහෙදයකටත් කරනවා. ඒක එතකොට විපාක දුර්ගති සංසාරී විපාක ගෙනදීමට සමාන අකුසල කර්මයක් වෙනවා. ඉතින් අකුසල කර්මය කරා සමාව ඇදගෙන ගියේ කුමකින්ද මේ මිච්ඡා විතර්කය. ඒ නිසා ඒ අකුසල විතර්කයක් වන අතර දුර්ගතියට ඇදගෙන යාමට හේතු වෙන විතර්ක. මිච්ඡා වායාම, මිච්ඡා මිච්ඡා වායාම, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. මිච්ඡා සමාධි, මිච්ඡා දිට්ඨිය ගැන නම් අමුතු වෙන කිවිසි නෑ. මිච්ඡා දිට්ඨි විකවේ කර්මානි වජ්ජානීති කිය අදුරු ජාන වහන්සේ වදාළා. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය වැරදි අතරින් අන්තිමටම ඉහළම වර්ග කියලායි දක්වලා අන්තිම ඉහළ. එහෙම වදාළ නෑ මේ ආනන්තරීය කර්ම ගැනලා. ආනන්තරීය කර්ම ගැන බුදුහන්සේ වදාරලා නැහැ. පරමානි වජ්ජානි. එහෙම වදාළේ නෑ. පරමානි වජ්ජානි කියලා වදාළේ මිත්‍යා දෘෂ්ටිය. ඉතින් ඒකෙන් පේන්නේ ඒ ආනන්තරීයටත් වඩා නරකයි කියන එක. ඒ විද්‍යා දෘෂ්ටිය. ඒ තරම් භයානක. ඉතින් ඒ විචා දිට්ඨි, විචා සංකප්ප, විචා වායාම, විචා සමාධි කියන මේවා විචා දිට්ඨිය ඇතිවන්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරේ. විචා සංකප්ප ඇතිවන්නේ අකුසල් සිත් 12. විචා සංකප්ප අකුසල් සිත් 12 ඇතිවන්නා වූ විතර්කය. විචා සංකප්ප මිච්ඡා වායාමයේ වන්නේද අකුසල් සිත් 12 උපදනා විරිය චෛතසිකය. මිච්ඡා සමාධි කියන්නේ අකුසල් සිත් 12 යෙදෙන ඒකග්ගතා චෛතසිකය. එතකොට ඒ අකුසල් සමන්ත දුර්ගතියට මඟ වෙනවා. ඒක දුර්ගති මාර්ගය. ඊළඟට සම්මා දිට්ඨිය ආදී වශයෙන් දක්වන ඒ ආර්ය මාර්ගයට ඇතුළත් ඒ ධර්ම සුගති මාර්ගයක් වෙනවා නිර්වාණ මාර්ගය. සුගති මාර්ගයක් වෙනවා නිර්වාණ මාර්ගයක්. ඒ මොකද එහෙම කියන්නේ? දැන් කෙනෙක් දන් දීම පිළිබඳව මම අපි ගන්නවා වික්ෂුන් වහන්සේට සංඝයාට දන් දීම බලාපොරොත්තු අදහස් කොට. ඒ පිළිබඳ විතර්කයන් උපදවා ගන්නයි. ඒ විතර්කයන් ඒ ඒ පිළිබඳව කරන කල්පනා පිළිබඳ විතර්කයන් ඒවා වැරදිද නරකද එහෙම කියන්නේ නැහැ. ඒවා නරක විතර්ක නෙවෙයි. ඒවා ඒවා හොඳ සම්මා සංකප්ප. දන් දීමට ඇතිවන සිටිවිල්ල නරකයි කියලා කාටද කියන්නේ? ඒ සම්මා සංකප්ප. අන්‍යයකට අමාරුවකටපත් වූ සිටන කෙනෙකුට ඔහුගේ තත්වයෙන් ඔහු ගොඩනගා ගැනීම ගොඩ ගැනීම සඳහා යම් උපකාරයක් කිරීමට සිට ඇතිවීම ඒ සම්‍යක් සංකල්පය. මිත්‍යා සංකල්පයක් නෙවෙයි සම්‍යක් සංකල්පය. අන්න ඒ විදිහට ඒ සම්‍යක් සංකල්ප කියන ඒවා කුසල පක්ෂෙහි උපදිනවා. ඒ කුසලෙමනේ ඒවා තියෙන්නේ. ඒ කුසල වශයෙන් ඇතිවන සම්මා සංකප්පය. මිත්‍යා සංකප්පයට ප්‍රතිවිරුද්ධයි. ප්‍රතිවිරුද්ධයි. ඉතින් ඒ නිසා කෙනෙකුට උපදිනවා නම් කාම විතරක. ඒක දුර්ගතියට ගෙන යාමට හේතු වන විතර්කයක් වන අතර ඒ තනත්තාටම උපදවාගත හැකි නෙක්ඛම්ම සංකප්ප නෙක්ඛම්ම සංකප්ප මේ නෙක්ඛම්ම සංකප්පයක් උපදවා ගැනීම සුගතියට යාමටත් හේතු වෙනවා දැන් නිවනක් ලබා දෙන්නට විවහල් වෙනවා හේතු වෙනවා එනමුත් සුගත සුගතිගාමි සුගතිගාමි කුසල් කියලා කොටසක් තිබෙනවා නිර්වාණගාමි කුසල් කියලා තව කොටසක් තිබෙනවා සුගතිගාමී කුසල් තමා අපි සතුන් මැරීමෙන් වැළකීම ආදී වශයෙන් කරන ඉස්මී රැකීම වශයෙන් කරන ඒවා ඒවා සුගතිගාමී කුසල්. ඒ වගේම මේ සුගතිෙහිදී සැප සම්පත් ලබා දෙවන පින් කියන පින් කියනවා දැන් පිනේ කියන එක බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ පිනේ ඒ වහන්සේගේ පින කියන එක දක්වන්නේ මක්කතියකට සුඛස්තේතං අධිරචනං යදිදම් පුඤ්ඤං විනය කියා මේ නම දෙන්නේ කුමකටද? සැපයට නම. ඇයි එහෙම කියන්නේ? සැප ලබන්නේ කෙනෙක් පින නිසා කියන. පින් පිදෙන්නට ඕන සැප ලබන්නට. එහෙම නැතුව කෙනෙක් කොයි තරම් උත්සාහ කළත් උත්සාහ කළා. ඒ ඒ සැප ලබා දීමට ඉවහල් වන පින් තමාට නැත්නම් ඒ උත්සාහය නිසාම සැප ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමහර කෙනෙක් ඉන්නවා ඒ උත්සාහයේ සීමාවක් නැහැ. ඒ නැතිතරම් වීරයගෙන කටයුතු කරනවා. එහෙත් බලාපොරොත්තු වන ඒ සැප ලැබෙන්නේ නැහැ. ලබන්නට බෑ. ඒක කාරණේ තමයි ඒ සැපත සැප ලබා ගැනීමට ඉවහල් වෙන පින මන්දකම පින් මන්දකම ඒ නිසායි සුඛස්සේතං අධිවචනං යදිදම් පුඤ්ඤානං කියන විදිහට වදාළ සමහරු සිටිනවා තමන්ගේ කිසිදු ව්‍යාපාරයක් උත්සාහයක් නැහැ. උත්සාහයක් නැහැ. සැපෙන් තමන්ට අඩුවකුත් නැහැ ඒ වගේ. එහෙම වෙන්නේ කොහොමද ඉස්සාව? ඒ පෙර තිනුන. ඉතින් ඒකට කවුරුහරි ඒවා නැති කෙනෙක් ඊර්ෂ්‍යා කරන්න තෝරන්නේ නැහැ. එහෙම ඊර්ෂ්‍යා කළ යුතුත් නැහැ. එතකොට තමන්ගේ සත්‍යය තවත් භයානක වෙනවා. කොයිතරම් උත්සාහ කළත් සැප ලබන්නට බැරි අය. මා දන්නා සමහර සිටිනවා ඒ අය. ඒ අය සමහර විටක තමාගේ ජීවිතයට ඉකේ අනාගත ජීවිතයට පවා හානි කර අනාගත ජීවිතය කියන්නේ මේ ජීවිතය නෙමෙයි මීට පසු ලබන ජීවිතයට පවා හානි කර වූ වැරදි පවා කරනවා තමා කරන රක්ෂාවෙන්. රක්ෂාවෙන්. මොනවාද? බොහෝ විට බොරු කියනවා. ඒ බොරු කියන්නේ කුමකටද වැඩි ලාභයක් උපදවා ගන්න. තමා සේවය කරන්නේ තවත් ආයතනයක. තමාගේ නෙවෙයි ආයතන. තමා ඒ ආයතනයෙහි කටයුතු කරන එක. උසස් තත්වයක් තමන්ට තිබෙනවා ඒ ආයතනයේ. ඒ ආයතනයෙන් ගැටුත් ලබන අතන අවස්ථාවලදී ඒ ලාභාංශ වලින් යම්කිසි කොටසක් ඒ අර මේ ලබන එහෙම කෙනෙක්. ඉතින් වඩ වඩාත් ලාභ ඒ ආයතනයට පෙන්වීම සඳහා එතම බොරු කියන. Tamanට බඩු ගේන මිනිසුන් ඉන්නවා ඒ අයට බොරු කියනවා. ඔහුගේ ඔවුන් ගේන්නේ හොඳම බඩු විකුණන්නට. මේ ආයතනයට දෙන්නේ. ඒ බඩු වල තිබෙන යම් යම් දොස් කියනවා. මෙච්චර මුල් පරිපාලන ලොකුම ඉහළම එක නෙවෙයි. කියලා ඔවුන් ගණනක් කියවම ඒ ගණනට වඩා බොහෝම අඩුව ගන්න. ඒ වටිනාකමටත් වඩා අඩු ගන්න. ඉතින් ඔවුන් මේක දෙන්න බැහැ කියලා ඒ දෙන්න බැරි. මේ මේ අරන් තියෙන්නේ තේ ගන්න. කියලා තව මේ ගැප් ඒවා පෙන්නනවා. ඉතින් අර මිනිස්සු අර ඉලක්ක. දීලා යනවා. එහෙම Tamanta හනික. ඉතින් පස්සේ එහෙම කෙනෙක් හිතුවා. ඒ Tamanta බැරි. මේ Taman මේ වගේ උපකම කරලා මේ අන්‍ය ආයතනයකටයි ලබා දෙන්නේ. මටම බැරිය මේ වැඩේ කරන්න. ඒ නිසා ඒ කුජිය දෙමින් අස්සුණා. අස්සලා තමන්ම පටන් ගත්ත ඒ කටයුතු කරන්න. ඉස්සෙල්ලාම අත ගහපු වැඩේ ලක්ෂ ගණනක් පාඩු. ලක්ෂ ගණන. තමා ඒ පිට රටකට යවූ ඒ ඒ භාණ්ඩවල එහිදී වරදක් සොයාගත්ත එක බෝතලයක තිබුණු හිටි කූඹියක් නිසා යවපු කොම තරගට ඒ අලාභය සිදු ඊට පස්සේ තව වැඩකටත් ගිහුවා ඒකෙත් කලාවක් ඒ මොකද ඔහුට තිබුණා දින අන්‍යයන්ට යම්කිසි මෙහෙයක් කරලා එමගින් ලැබෙන දෙයක් ලබා ගැනීමේ පිණිස නමුත් Tamanව පටන් ගත්තම ඔක්කොම ගැටේ. අන්නේ මේ අවස්ථාව. අන්න ඒ නිසා ඒ කෙනෙක් කෙනාගේ කර්ම. ඒ නිසානේ දැන් සමහරු කියන්නේ ඒ අය මේ මොනවා හරි හිතවල වතුර දාලා පොහොර දාලා ඒව හුඟක් දේ කරන්න ඕනේ නෑ. නිකන් ඉන්න කෙනාම හොඳ අත්දැකීමක් කලදාවක් ලැබෙනවා. සමහරු හැමදාම බලාගෙන හොඳට සාර්ථක කරලා ලබන්නට බෑ. ඒක තියනවානේ. ඒක කර්මික. ඒ නිසා ඒ ඒ එහෙම තත්ත්වයන් ඇතිවන්නේ තමාගේ పూర్ව කృత පුණ්‍යා පුණ්‍ය කුසල් අකුසල් කියන මේවා ඒ බව තේරුම් ගන්න ඕනේ. ඒ හොඳටම දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳව හරි හැටියට සලකා ගන්නට පුළුවන් ආගමක් තමයි අපේ ආගම. අපට කර්මය කර්ම විපාකයේ පිළිබඳව උගන්වනවා. කර්මය කර්ම විපාකයේ පිළිබඳව උගන්වනවා. ඒ වගේම උගන්වනවා කර්මය එකද එකම හේතුව නෙවෙයි. ඒ කර්මය පවා ජය ගන්නට පුළුවන්. වෙන ආගම්වල කර්මය ජය ගන්නට බෑ. මොකද කර්මය ජය ගන්නට බැරි. නැවත නැවත ඉපදීමේ කියන එක නවත්වන ආගම් කොහෙවත් නැහැ බුද්ධ ආගම හැර. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සිංහනාවෙ කළේ ඉදරේව පඨමෝ සමනෝ ඉද දෙතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා කරත්තවාදා සමනේහි අඤ්ඤී. ඇයි ඒක වෙන වදාරන්නට හේතුව මේ ශාසනයෙහි පමණයි සියලු කෙලෙස් කපන සියලු කර්මයන් නැති කරන එකම ප්‍රතිපදාව උගන්වන්නේ. ඒ තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගය. අපි ආදේශ කරන අවස්ථාව. Thank you.